සද්ධා සංකන්න තුමාත්මි අප මේ දක්වා ධර්මනිස්කාර භාවනාවේ මනකසල අන්තිමට කතා කරේ අන්තන් අන්තකලන් කියන කොටස් දෙක අරලා අර ඉදිරිපත් කළා අද කාලේ අපට යවන්නේ නැතුව ඉදිරි කොටස් මේ ධාතු මනස්කාර භාවනාවට ළඟන ආකාරයෙන් බලමු අන්තන අනුසපනාන කොටස් දෙකකට පසුව දැක්වෙන්නේ උදරයන් පරිශාන් කියන කොටස් දෙක. උදරයන් කියන්නේ නොකැසෙන ආහාර, පරිශාන් කියන්නේ කැසෙන ආහාර. මේ අප ගනු ලබන ආහාර දිරවන ලබන්නේ පාචක තේජෝ සහ තියෙන්නේ කියලා පොත්පත්වල දැක්කලක් ලක්මේ තිබෙනවා. බොහෝ දුරට පසුකාලීන වශයෙන් ලියුණු පරිවාර පොත්වලින් දැක්කේ. නමුත් ඒක සත්‍යයක් නෙවෙයි. මේ ආයත මතකයේ තියෙන ප්‍රතිලියක් ප්‍රකාශ කළා. ආහාර දිරවීම පටන් ගන්නේ හේත ජනක ග්‍රන්ථ වලින් බලන සයි. එන්සයිම සයි වලින් පටන් ගන්න. ඊට පස්සේ ආමාශයේ තියෙන ඕජස් නිසා ඒ වගේම බඩවැල් වලින් ඇති වෙන ඕජස්, අඥාතයෙන් ඇති වෙන මේ එන්සයිම් වැනි කොටස් වලින් මේ ආහාර දෙකෙන් සිදුවන්නේ කියලා. අර පාටික තේජෝ දහතේ සිදෙන කිව්ව කතාව අප ප්‍රකාශ කරන ධර්ම දේශනා කරන විට නමුත් අපේක පිළිගන්නේ නැහැ. සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ හිංසයම නැත්නම් මේ ඕජස් වලින් ලබන සසායන ක්‍රියාවන් තුළින් මේ ආහාර ජීර්ණය සිදුවන බවයි. ඒ තේජෝ දහතට වඩා වැඩිපුර තියෙන්නේ ආසෝ දහතේ. තේජෝ ධාතුවත් හැදෙනවා. අපේ ගන්න ලබන මේ ආහාර නොඑක ආකාර සංඥාවලින් අපි හඳුනාගත්තත් ඒ හඳුනා ගැනීම සියල්ලම අපේ සිත තුළ තිබෙන සංඥාවන් පමණක් කියන එක පළමුවෙන් අවබෝධ කරගත යුතුයි. අප ගන්න ලබන ආහාරට විවිධ නම් සම්මති වශයෙන් ගන්න කතා කරනවා. බත් කියන, එළවලු කියන, කලතුරු කියන නොඑක ආකාර නම් ඊයේ ඒ සංඥාට ඉවස්සලා නම් ඒ අපගම් ලබන ආහාරවල තිබෙන්නේ අංකිතයක් නෙවෙයි අර පඨවි ආපෝ තේජෝ වායන කියන මූල ධාතු කොටස් හතර පමණයි. උදාහරණයකට බක්කටයක් අප ගත්තොත් ඒ බක්කටේ කියන සංඥා ඉවස්සලා නම් ඒ බක්කටේ තුල තියෙන මොනවද පඨවි ආදී ධාතු කොටස්. ඒ බක්කටේ අපි අතින් පොඩි කළා නම් සම්පූර්ණයෙන් පිටිවන්නට ඒකේ පිටිගතියක් තිබෙන එකයි පටවි ගතිය. ඒ පිටිගති කොටස් ඔක්කොම ඇදලා තිබෙනවා තෙතමනයක් තිබෙනවා බස් දෙකේ එකයි ආපෝ ගතිය. ඒකේ ලක්ෂණයක් හෝ සීතලක් තිබෙනවා ඒකයි තේජෝ ගතිය ඒකකින් නිච්ච ස්වરૂපයක් තිබෙනවා ඒකයි එහි තිබෙන වායෝ ගතිය. මේ විදිහට අභිගම ලබන ආහාර සෑම එකකම පවත්නන් පවත්නේ මේ මූල ධාතු හතර පමණයි. බාහිර වශයෙන් අපි ගන්න ලබන මේ මූල ධාතු හතර නිසා අපේ ශරීරයේ තියෙන මේ ධාතු කොටස නිර්මිත වෙනවා. එහෙමනම් අපේ ශරීරයේ තියෙන මේ පතරේ ආදී ධාතු කොට ඒ බාහිර ධාතු කොටස් වලින් නිර්මිත වන නිසා ඒවා මම වන්නට හෝ මගේ වන්නට බෑ. එම නිසා මේ කොටස විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය මත කරපෙන්නු ලබන ධාතු මනස්කාර භාවනා කොටසක් වෙනවා. මේ කොටස තුළින් කෙනෙකුට නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා අප කියන ආකාරයට හරියට සමාධියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරොත්. එතකොට දැන් අප බලමු මේ උදයන් පරිසම් කියන කොටස් දෙකම අඳලා එකට භාවනා කරමු. මේ කොටස් දෙක දහස් මනස්කාර භාවනාවට නඳන ආකාරය. දැන් කවුරුත් භාවනාවට වාඩි වෙනවා. අත්ථේමස්මින් කායේ බුදවියං පඨවේ ධාතු අත්ථේමස්මින් කායේ කරේ සම්පඨවේ ධාතු මෙම ශරීරේ නොපැසුණු ආහාරණං හෝ පඨවේ ධාතු කොට සමුනත පැසුණු ආහාර නම් භෝක්තාසු කොටසක් නැත. මේ දෙකට අවධානය යොමු කරන්න නොපැසුණු ආහාර කියන්නේ මෝහගත් ආහාර. මේ ස්ථානයේ පටන් මහ බඩවැල් දක්වාම ගමන් කරන ලබන ආහාර වලටයි නොපැසුණු ආහාර කියන්නේ. ඇසෙන ආහාර කියන්නේ දීර්ඝාපත් වූාට පසු ආහාර ජීර්ණය වූාට පසු පස්වාසේ තැනකට ඇති අපරිච්ඡ කොටස. මෙන්න පැසුණු හෝ නැපැසුණු ආහාරවල සත්‍යවසයෙන් විඳමාන වන්නේ පඨවි ආදී ධාතු සත්ත්ංකමනි සත්‍යවසයෙන් පැතුණු ආහාර කියා හෝ නොපැසුණු ආහාර කියා දෙයක් නැත නොපැසුණු ආහාර කියන්නේ අපේ සිතේ තියෙන හැඟීමක් දහස කොටසකට අපි නාමයක් හදවලා. සතර ආහාර කියන්නේ සිතේම තියෙන හැඳිනීමක් සංඥාවක් ඒකත් සිතේ තියෙන හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි. මෙම සැසුණු නොසැසුණු ආහාරයන් ආනාසය බඩලලාදී කොටස් පොඩ පවත්නා බව සිනහාතු කොටත් දන්නේය. ආමාශය තුළ මේ ආහාර තියෙන බව ආහාර දන්නේ නැහැ ආමාශය දන්නේ නැහැ. බඩවැල් තුළ මේ ආහාර ගමන් කරන බව ආහාර දන්නේ නැහැ බඩවැල් දන්නේ නැහැ. මාත්‍රයන් කෝ පැසුණු නොපැසුණු ආහාරවලට පැසුණු ආහාර කියා හෝ නොපැසුණු ආහාර කියා හෝ අප හඳුනා ගන්නා බව එම කොටස් නොදන්නේය එම සංඥා අපගේ සිත තුළ පවත්නා හැඳිනී මාස්ස සමනී සැකනාහාර කියන්නේ අපේ සිතේ තියෙන සංඥාවක්. නපසනාහාර කියන්නේ එවැනිම සංඥාවක්. ඒ ධාතු කොටස් එසේ අපි හඳුනා ගන්නා බව දන්නේ නැහැ. හිතේ තියෙන සංඥාව දැස අවධානය යොමු කරලා බලන්න මේ නාම රූප වෙන කර ගැනීමත් අනාත්ම සංඥාව ඇති කර ගැනීමට ඒ අවබෝධය විවහල් වෙනවා. අපි මේවා පතරේ ආදී දහස් වශයෙන් දැන් හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම සවා අපේ මනසිත තුළ පාදනා සංඥා කමනයි. පැසුණු ආහාරවලට හෝ පැසුණු ආහාරවලට පඨවි ධාතුවයි අප හඳුනාගත් බවද එම ධාතු කොටස් දන්නේය ඒ සංඥාවන්ද අපගේ සිත තුළ පවත්නා වූ හැඳිනීම් මාත් පස්සපන්නී මේ දහස කොටස් ඒ දහස කොටස් වල පාදයේ පවතිනවා. අපි නොඑක් සංඥාවලින් මේවා හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීම පරිබාහිර ලෝකයේ ප්‍රගාම පැතිරී යනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන සියලුම දේවල් අපි හඳුනා ගන්නා සියලුම හැඳින්වීම අපි දැන් ඉවත් කරන්න ඕන. ලෝකේ පුරා යම් තාපාදානම් පවතින යම් කිසිවක් නෙවෙයි. මේ පතරේ ආදී දහස මාත්‍ර පමණයි ඒවා නොඑක ආකාරයෙන් අපි හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම සිත් තුළ තිබෙන හැඳින්වීම පමණයි සත්‍ය වශයෙන් විද්‍යමාන නොවන දේවල්. ඒ සත්‍යය දැන අවබෝධ කරගන්න. දසක්කේවත් දරක්කේවත් පොළොකේවත් මොහොතකේවත් කවර නාමයකින් කවර ආකාරයකින් අපි ඒවා හඳුනාගත්තත් සියල්ලම දහස මාත්‍ර සමනයි ඒ සංඥා සිතිවිලි මාත්‍ර සමනයි. පතරවන්නයි දැන් හදන්නේ. මේ පැතුණු ආහාර, පැතුණු ආහාර කියන ආමාශය බඩවල් ආදී කොටස් වල ඒවත් ධාතු කොටස්. මේ බඩවල් ආමාශය ආදී දැසී ඇත්තේ ඉදිරියේ තියෙන හමින් ඒ හමත් පටවේ ධාතු කොටසක්. අපේ මුළු ශරීරයත් මේ මුළු ශරීරයම පටවේ ආදී ධාතු කොටස්. එන්නේ දෙස බලන්න. පැසන ආහාර, ලපසන ආහාර ධාතු කොටස්, ඒවා තියෙන ආමාශය ධාතු කොටසක්, බඩවැලි ධාතු කොටසක්. ඒවා ආවරණය වී ඇතිනේ සමත් ධාතු කොටසක්. මුළු සිරුරමත් මෙලසින් පටවියාගේ ධාතු කොටසක්. මේ සිරුර දැන් වාඩි වෙලා සිටිනවා සමාගයේ ඒ ඉඳගෙන ඉන්න ආසනයට සම්බන්ධයි. මේ ආසනයක් ධාතු කොටසක් පටවිය ආදී ධාතු කොටස. මේක දෙසට යොමු කරන්න. මේ ඉඳගෙන ඉන්න ආසනය පොළවට සම්බන්ධයි පොළවත් පටවිය ආදී ධාතු කොටස්. අපේ අවබෝධය දීක කරන්න. මේ පොළොව මත නොඑක ආකාර සත්‍යයන් සිදෙනවා මෙතන වාඩිලා බොහෝ මිනිසුන් සිදෙනවා ඒ සත්‍යයන් මිනිසුන් කවුරුම ඒ අයගේ රූප කොටස් සියල්ලම ධාතු මාත්‍රයි පොළොව මත ගස් කොළන් තියෙනවා, දේවල් දොරවල් තියෙනවා, බල තියෙනවා, නොඑක් දේවල් තියෙනවා. ඒ සියල්ලම අන් කිසිවක් නෙවෙයි මේ පතරේ ආදී ධාතු කොටස් පමණයි. අපේ පැතුම නොපැසුණු ආහාරයේ පටන් මේ අවබෝධය දීර්ඝ කරන්න ආපහු මුලින්ම පටන් ගන්න. මෙන්න පැසුණු ආහාර ධාතු කොටස් නොපැසුණු නොපැසුණු ආහාර තවත් ධාතු කොටසක්. ඒ සංගායති බඩලානාසාදී කුෂ්ඨිකතරී ආදී ධාතු මාත්‍ර. ඒක ආවරණයේ ඇති උදරේ සමයතුල සිත්තු මුල් ශරීරය ධාතු කොටසක්. මෙම ශරීරයේ අපවාදී සිටින මේ ප්‍රේතයට සම්බන්ධ වී සිටින ආය ආසනයක් ධාතු කොටසක්. මේ ආසනයේ පොළොවට සම්බන්ධ වී තිබෙන පොළොව ධාතු මාත්‍රයක්. පොළොව මත යම් තාක් සත්‍යව සිටිනම් මනසන්තේ සංසප්තන ආදී සියලුම සත්‍යයන් ධාත මාත්‍ර ඒ සත්‍යයන්ගේ රූප කොටස් ධාත මාත්‍ර සමාගයේ තේමයි අන්නාලේ මේ පොළොව මත යම්තා දේවල් පිහිටා ඇතනම් ගොඩ නැගිලි ගස් කොළන් ආදී ඒ සියල්ලම සැකලිය ආදී ධාතු මේවා දකින සිත නෙන්න. ඒ සිත දෙස බලන්න. මේ විශ්ේ ඇති ධාතු කොටස් වලින් සිත වෙනි කරන්න. මෙන්න ධාතු කොටස් මෙන්න සිත මෙන්න ධාතු කොටස් මෙන්න සිත මෙන්න ධාතු කොටස් මෙන්න සිත මේ සිත නුනනම් මේ ලෝකෙම නිවි යන. සිත පවතින විට ලෝකේ පවතිනවා. සිත නැති වෙන විට සිත ලෝකේ ඇති වෙනවා. මේක ගැඹුරු කතාවක්. සිත පවතින නිසා ලෝකේ පවතිනවා. සිත ඇති වෙන විට ලෝකේ ඇති වෙනවා. සිත නැති වෙන විට මුළු ලෝකෙම නැති වෙනවා. සිත අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි. මේ වචනයක් වචනයක් පිටකම සිට ඇතිවෙනවා නැතිවෙනවා. අනිත්‍ය කියන શબ્දය ඇහෙනකොට නැති වුණා පැවතුණා නැති වුණා. සිත අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. එහෙමනම් ආත්ම කියලා ගන්නට මොනවද ශේෂවන්නේ? අනාත්මයි. මේ නොපැතන ආහාර පැතන ආහාර සියල්ලම මොහොතින් මොහොත වෙනස් වී වෙනස් වී යන දෙමින් අනිත්‍ය වූ රූප කොටස් මොහොත දැක්කම විකන විකන වාරයක් වාරයක් පාසාම එහි ස්වરૂපයේ වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා ආනාතකතු පසු ගතවන ස්නේහස්නයක් පාසා මෙහි ස්වરૂපයේ වෙනස් වෙනස් ස්වરૂප භාවයන්ටපත් වෙනවා සම්පූර්ණයෙන් දීර්ඝ ස්වභාවයකටපත් වෙනවා කුඩා බඩවැල් කරා ඇතුල් වෙන විට. තවත් වෙනස් වෙනවා. ඒවා ක්‍රමයෙන් වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. නිරන්තරයෙන්ම වෙනස් වෙනා වූ මේ පැතන ආහාර නැසන ආහාර කිසිවෙත් නිත්‍ය වන්නට බෑ. මේ අප ගන්න ගන්න ලබන ආහාර මෙලෙසින් මොහොතින් මොහොත වෙනස් වෙවි වෙනස් වෙවි ගොස් පොළොවට පතිත වෙනවා. පොළොවේ ධාතු වලට මේක එකතු වෙනවා. පුරාගන්න ආහාර තුළින් ශරීරයේ රූප කොටස් නිර්මිත වෙනවා. මේ බාහිර ධාතු වලින් හැදෙන ශරීරයේ රූප කොටස් වල ස්වභාවයක් තිබෙනවා. එන ආහාර නොලැබුණත් ඒ රූප කොටස් ටික කාලයක් පවතිනවා. මොහොතින් මොහොත සනයක් සනයක් පාසා වෙනස් වෙන විට අලුතෙන් අලුතෙන් මේහා සමාන හෝ ඊට ඕලාරික වූ හෝ ඊට වඩා වැඩි වූ හෝ ඊට වඩා අඩු වූ හෝ රූප කොටස් ඇති වෙනවා. ඒකයි මේ ශරීරයේ මෙලෙසින් කියන්නේ අපට. ඒ හා සමානම රූප කොටස් ඇති වෙනකොට තමා කර්මයේ වශයෙන්ම මහැල්ලක් වශයෙන්ම ගමේ වශයෙන්ම දික් වෙනවා. ඒ රූප කොටස් මෝර මෝදා වඩා මෝරණ රූප කොටස් ඇතිවෙනකොට ජරා ජීවන භාවයටපත් වෙනවා. ඒ රූප කොටස් වඩ වඩා උපදිනකොට මහත් වෙනවා. ඒ රූප කොටස් ඇති වෙන වේගයේ අඩු වෙන විට කෙට් වෙනවා. පැතණු ආහාර නොපැතණු ආහාර අනිත්‍යයි. ඒ පැතණු ආහාර තුළින් ශරීරයේ යම් කිසි රූප කොටසක් උපදිනවා නම් ඒකත් අනිත්‍යයට යනවා. මේ පැසෙන ආහාර නොපැසෙන ආහාර දුක ආහාර ලක්තාලි පසුව ඒ ආහාර දිගෙන්නේ නැත්නම් විශාල දුකක් ඇති වෙනවා. සමහර විට වමනේ පාචනීය වෙන රෝග, ඔක්කාරය වෙන රෝග, අජීර්ණ වෙන රෝග වලට අප බඳුන් වෙනවා. මේවා දිගෙනවත් දුකක්. මල මුත්‍ර පහ කරන්නට සිදෙන අයවා පවිත්‍ර කරන්නට සිදෙන නොඑක ආකාර කරදර දෙහැට දුක් දෙහැට විඳින්නට සිදෙනවා. මේ ආහාර පැසුණක් දුකක්, නොපැසුණක් දුකක් ආහාර ගත්තත් දුකක් නොගත්තත් දුකක් මේ දුකේ සීමාවක් කෙලවරක් නිමාවක් නැහැ දුක නැති කිරීම තමයි ආහාර ගන්න ඒ තුලින් දුකක්මයි ඇතිවන්නේ දුකක් ඇති වෙනයි කියලා ආහාර නොගෙන හිටියොත් ඒකත් වඩා දුකයි ඇතිවන්නේ එම නිසා මේ පැසෙන ආහාර පැසෙන ආහාර අපදාන ලැබෙන සියලුම ආහාර වර්ග ඒකාන්තයෙන්ම දුක. මේ ආහාර වලින් යම් කෙනෙකු රූප කොටස ශරීරයේ තුළ උපදිනවා නම් ඒ රූප කොටස් තුළින් අපට නිරන්තරයෙන් දුක් ගෙන දෙනවා. හැදෙනවා, බින්දෙනවා, කෙටෙනවා, අල්ලෙනවා. නොයෙක් දේවල් වලට තුවාල වෙනවා, සිල් වෙනවා. ලෙඩ රෝග වලට බඳුන් වෙනා නොඑක ආකාර දුක් ගැට පීඩා විඳින්නට සිදෙනවා. ඒ ආහාර වලින් එකදවන මේ ශරීරයේ තියෙන රූප කොටස් වෙනවා. එනිසා මේ පැතන ආහාර නොපැතන ආහාර දුක ඒ තුළින් ශරීරයේ රූප කොටස් ඇති වෙනවා නම් ඒකත් දුකක්. සැපක් කියලා අපි හිතන්නේ දුකට පිළියමක් කරන්නේ ආහාර ගැනීම කියන්නේ. එක ආහාර ගැනීම කියන්නේ එතකොට කිරීමක් යෙදීම නමුත් අපි ඒක සපක් කියලා හිතනවා ඒක ඒකාන්ත වශයෙන් දුකක්. මේ බාහිර වශයෙන් ගන්න ලබන මේ ආහාර මේ අය කිසිම කෙනෙක් මමය මගේ කියලා ගන්නේ නැහැ. ගන්න හැටකමක් නැහැ. බාහිර පදේ ආදී සහතු ආහාර වශයෙන් ගන්න. එහෙම නම් මේ බාහිර වශයෙන් ශරීරයේ ඇතුළු මේ පඨවි ආදී ධාතු කොටස් ඒකාන්ත වශයෙන්ම ආත්මයක් නෙවෙයි අනාත්මයි. ගහකට පොහොර දාසාවට පස්සෙ ගහ වැඩෙනවා. එලෙසින් මේ ශරීරයේසත් මේ බාහිර වශයෙන් ලැබෙන පතරේ ආදී දහස් කොටස් කොහොම කොටස් ලැබීම නිසා මේ ශරීරයේ වැඩිලා පවතින මේ ශරීරයේ බාහිර දහස් කොටස් වලින් නිර්මිත වෙන නිසා මේකත් අනාත්මයි. මේ ආහාර අනිත්‍යයි දුකයි අනාත්මයි. සැතම ආහාරත්‍යා හෝ නැතසුන ආහාරත්‍යාදී සත්‍ය වශයෙන් නැහැ ධාතමාත්‍යයක් පමණයි. ඒක නිසා ඒවත් ශෝන්‍යයි. දැන් නාම රූපයෙන් කරන්න බලන්න මේ නොපැසුණු ආහාර පැසුණු ආහාර ආමාශයේ දගරැලි සම මේ ආදී කොටස් වලම රූප කොටස් මේ සම්බන්ධයෙන් මේ දක්වා බලනා කිරීමේදී මනසකාර ප්‍රයත්නයේදී යම්තා සිටිවිලි ඇති වුණා නම් යම්තා සංඥා සංකා වේදනා සංයම්තා දැනීම ඇති වුණා මේ සියල්ලම නාම ධර්මයි මේ දක්වා ඇති වූ සියලුම නාම ධර්ම දැන් නැහැ. ඒවා ඇති වුණා, පැවතුණා, නැති වුණා. දැන් මේවා කිසිවක් නෑ. ඒ ඇති වුණු නාම ධර්ම මගේ ආත්මය නම් මෙලසින් නැති වී ගොස් ඇති දෙවෙනි මගේ ආත්මය මේ වෙන විට නැති වී ගොස් සිතිවිලි පහළ වෙනවා නම් ඒ ආත්ම නම් ඒ සිතිවිලි මොහොතින් මොහොත වෙනස් වෙනවා. එහෙමනම් මෙතන ආත්මය කියලා ගන්නට සදාකාලික දෙයක් පවතිනයි කියලා ගන්නට හැකියාවක් නැහැ. ඒක මුලාවක්. ඒ මුලාව කියන්නේ නැතුවන. ඇති නැති නැති නැති යන නාම මාත්‍ර පමණයි සිතිවිලි මාත්‍ර පමණයි. මෙන්න නාමයේ සූත්‍රයේ වෙන් කරන්න. සූත්‍ර කොටස් දෙක වරක් බලන්න නාම කොටස දෙක ඊළඟට බලන්න. සිතින් නැවතත් නාම කොටස දෙකයි රූප කොටස දෙකයි වෙනින් වශයෙන් බලන්න. මෙලෙස හතර පහ වාරයක් කරමු. නැත්නම් හත්කට වාරයක් කරලා නාමයෙන් රූපයේ සිට සිතින්ම වෙන් කරන්න දෙක දෙකට ඈත් කරන්න. දැන් සමාධිමත් මනසක් ඇති ඇයට මේ කොටස් කරන්නට පුළුවන් ගැඹුරු සමාධියක් නුවණපත් කෙනෙක් තමයි මෙතනයි. නාම රූප දෙක වෙන කරන්න ශූන්‍යතා දර්ශනයක් බඳු කිසික සිතට කිසිම ආරෝග්‍යයක් කරමු නොවන සිතේ ඔහේ පවත්නා ස්වરૂපයක් දැන් දැනෙනවා ඇති. මේ සමාධි සිතින්ම මා කියන කොටස් දැනෙන ලෙසින් ක්‍රියාත්මක කරන්නේ. දැන් සමාගයේ වයස අවුරුදු අපි හිතමු 35 කියලා සමාගයේ වයස ගන්න සිතා ගන්න මෙන්න 35 රූපේ කියලා රූපේ දැක බලන්න. දැන් අවුරුදු 25ට රූපේ සමාගයේ රූපය අවුරුදු 25 කාලය පැවතුන මෙන්න මෙලෙස මේ රූපේ පැවතුනේ 25යි. එදා පැවතු රූපේ දැක දැන් මනසිකාරය යොමු කරන්නේ දැන් අවුරුදු 15යි 16යි පාස්කල යන ළමයින්ගේ වයස. අපි එහෙම හිතියා ඒ කාලේ දැන් මනසට සිහිපත් කරගන්න. දැන් අවුරුදු 7-8යි දුවන පයින් සෙල්ලම් කරනවා ඒ කාලේ අපේ රූපේ එලෙසින් කරනවා. එලෙසට දැන් අවධානය යොමු කරනවා. සිටින්නට ලැබුව බිම පෙරළී සිටින අවුරුද්දකට අඩු වයස් සීමාවේ කුඩා ලපටි දරුවෙක්. දැන් බිහි වුණු ගමන් නැතිතින දරුවා අපේ ශරීරයේ ඔලස් තුළින් තමයි දියුණුවේ මේ තත්ත්වයට පත් වෙන්නේ. දැන් මවගේ මව්කුස තුළ මාස 9ක ළමයි බලන්නේ දෙසට සමාධිය දිනන නම් මේක කරන්නට පුළුවන්. දැන් මාස 6ක් විතර ගිහිල්ලා දැන් පහකට විතර ආවද හතරකට තුනකට දෙකකට එකකට මේ විදිහට ක්‍රමෙන් අඩු කරලා බලන්න. දැන් මාසයේ ප්‍රත්‍යය ඝන වුණක් කැලලා මෞකස තුළ පවතිනවා. තවත් පස්සට යනකොට තේශයක් මාස තේශයක් සමාන තුනක් වම් ගියාට පස්සේ මෞකසට පිළිසඳලා ගැනීමෙන් පසු දැන් මෞකස පිළිසින ගන්නා අවස්ථාව කලද රූප අවස්ථාව. මවගේ ධාතු කොටස් පියාගේ ධාතු කොටස් එක් වෙනවා. ප්‍රතිසන්ද විඥානයේ ඒකේ බස් එළියන. ඇතිකෙනෙක් සිටිනම් මවගේ ධාතු කොටස් වෙනයි පියාගේ ධාතු කොටස් වෙනයි ප්‍රතිසන්ද විඥානයේ වෙනයි කියලා තුන තුන පැත්තට ඒ දෙක බලලා සිතින් ඇඩ් කරන්නේ. සුදුසු සමාධියක් මේකියක් දක්වන්නට පුළුවන් වෙනවා. එසේ නැති වුණත් දැන් අන්න විකාශ කරන 18 කොට මෙතනින් යහන් හදට ප්‍රයත්න කරන්න ඕන. සමාධිය නෙවෙයි මගේ නෙවෙයි එහෙමනම් මේ 18 කොටස් මගේ නෙවෙයි මම මම නෙවෙයි කියලා පිටින් දැන් ඈත් කරන්න. ශක්තිය එකයි. පතමං කලලං හෝති කලලා හෝති අද්බුදා මේ කලල රූප tattය තුنين ගැලෙනවා වැඩෙන්නේ කොමතින්ද මම දන්නා බව තුنين වැඩෙන බාහිර පටලිය ආපෝතේගේ වායයෙන් තත්ලෙන් මේක අමුත තියෙන tattයටපත් වෙනවා ඒ කියන්නේ මස්සෝදපෝ ඝන වසවක් වෙන tattයකටපත් වෙනවා අර කලරූපයේ සිට මේ මස්සෝදපෝ ඝන වසර වෙන tattයටපත් වෙන tattය දක්වා යම් කිසි රූප කොටසක් ඇති වුණා නම් ඒ රූප කොටස් ඔක්කොම බාහිර රූප කොටස් වලින් නිර්මිත වුණේ මගේ නෙවෙයි අයින් කරන්න ඉතින්. අබ්බුදාකාරීකේති මේ අල්පදේ තමයි මස්කදල්ල බවට පත් වන්නේ. දැන් මොන මස්කදල්ලටපත් වුණා. ඒ අර්ථක tattේ කල රූප tattේ නැත්තර භාවයට පස්සුනේ බාහිර වශයෙන් ආපෝ පටවියා පෝතේජෝ ආය ධාතුවලින් එහෙමනම් අර්ථක tattේ පිට මේ තේසි tattේ දක්වා වැඩිම සියලුම කොටස් මගේ නෙවෙයි මගේ ආත්මයක් වන්නට බෑ පැත්තකට අයින් කරන්න මේ සෑම අවස්ථාවකදීම සිත ශූන්‍යතාවයකට පත් වෙනවා පේශී විද්වත් සිතුවගනෝ මේ පේශිය නවක පේශිය ඝන භාවයටපත් වෙනවා. ඝන වූ මත්දැන් ලබ බවටපත් වෙන අසමාන තුනක් විතර යන විට. අර පේශී කප්පයේ හිත ඝන කප්පයේ මේ මත්දැන්ටපත් උනේ බාහිර වශයෙන් ආපෝ පටවිය ආපෝ තේජෝ වායධාතුනි. මම මේ හැමදෙයකින් ආපදාස මාත්‍රවල. එහෙමනම් ඒවා මගේ නෙවෙයි මගේ ආත්මය වෙන්නට බෑ අයින් කරනවා. ඝන පස්සකාජායන්ති මේ ඝන වූ මත්කඩවල තුලින් කකුල් දෙක පැත්තට කෑලි දෙකක් වත් දෙක පැත්තට කෑලි දෙකක් පොළු පැත්තට එක පැත්තට කෑල්ලක් කෑලි පහක් ඇති වෙනවා මේ පස්සේට පස් වෙන තෙක් අර ඝන පස්සේ තිබුණු රූප කොටස් බාහිර රූප කොටස් වලින් නිර්මිත වුණේ එහෙමනම් මේ ඝන තත්ත්වය පසාසා පාසා පහක් අදිනකොට ඒ තත්ත්වයට පත් වෙනකොට ඇතිවන සියලුම රූප කොටස් මගේ නෙවෙයි අනාත්මයි සිතින් අයින් කරනවා දැන් ටිකක් කල යනකොට අස්පය ඇදලා හිස ඇදලා මේ ශරීරය නිර්මිත වෙනවා කියන මාස හතරක් පහක් කියන මේ ශරීරය මවගේ ඇඟ තුළ මවගේ ඉතරේ තුළ මේ මොකද එකක් තුළ තියෙනවා දරු මොකක්ද එකක් තුළ තියෙනවා ඒ தත්ත්වය සමාන දැන් සිටින ආකාරය බලන්න මේ සමාගයේ ඉදාසයක රූපය මොනෙන්ද නිර්මිත වුනේ එනකොට ගෙනවද ප්‍රතිසන්දේ ලැබෙන විට මවකසට බිහිවෙන විට පළමුවෙන්ම ගෙනාවද එහෙම නැත්නම් මේක අම්මතාස්ස අම්මාගේ ආහාර තුළින් වැඩි දියුණු වෙලා මේ සත්‍යයටපත් වුණාද ඒක ඒ පත්‍යයටපත් වන ශරීරයේ සමාධියද බාහිර ධාතු වලින් නිර්මිත වූ මේ රූපය මේ කුංචි තර රතන රූපය මගේ නෙවෙයි මම වන්නට බෑ ඒක අයිති බාහිර ධාතුවට අයින් කරන්න තිබෙනවා මේ මාස පහේ හැදී තිබුණු තත්ත්වය මාස 9 දක්වා තවත් දියුණු වෙනවා. කෙස්නේ පොතු ආදී ඇනිලා. දැන් දිහි වෙනවා. දිහි වෙනකොට තියෙන කෘත්‍යය තමා එනකොට ගෙනාන දෙයක් නෙවෙයි. අර මාස පහකට හයකට පෙර තිබුණු තත්ත්වය ඒ තත්ත්වයේ දියුණුවේ බාහිර වශයෙන් ගත්ත රූප කොටස් වලින් මම ගන්නා ආහාර තුලින් එහෙමනම් ඒ තත්ත්වයේ මම වන්නට බෑ ඒ තත්ත්වෙ දිනනය කරන්නේ කුඩා දරුවාගේ රූපේ දැන් සෙල්ලම් කරන වයසට පත් වෙනවා. ඉපදෙන විකම තිබුණු ශරීරයේ සෙල්ලම් කරන තත්ත්වයට පත් වුණේ අපි දන්නා ලබ දැන් ලබන අපි ගන්නා ලද ශරීරවලින් එළවල වලින් පරතර වලින් එක් ආහාර ධාතු කොටස් වෙනවා. ඉපදෙන ශරීරය දැන් දුවපන්නේ ඇලෙන ශරීරය අතර යම් වෙනසක් තියෙනවා නම් ඒ සියලුම වෙනස්කම් වාද ධාතු වලින් නිර්මිතෝ දෙයක් මගේ වන්නට බැරි දෙයක් ඒකයි මන්නට ඕන එහෙමනම් ඒ ශ්‍රී ලංකන විදිහේ ප්‍රයත්න ලෝක කොට මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි දැන් අවුරුදු 10කට 12කට දියුණු වුණා පුංචි අවුරුදු 5 6 ගන්න භූතය අවුරුදු 10 තත්ත්වයට පස්සේ බාහිර වශයෙන් ගන්නාලද ආහාර කොටස් තිබෙනවා. එහෙමනම් ඒ ශේෂය මම වන්නට මගේ වන්නට බෑ අවුරුදු 5යි 10යි ගත ප්‍රාර්ථනා වූ ශේෂය. අයින් කරන්න සිටින් ඒකත් එහෙනම් මම නෙවෙයි මගේ නෙවෙයි මේ රූපය. මොන 10 අවුරුදු 10 කප්පේ අවුරුදු 10ක 18 වෙනකොට පැවැටෙනවා. තවන රූපයක් බවටපත් වෙනවා. කලින් නොතිබුණු රූප කොටස් ඇති වෙනා ශරීරය තුළ. ඉන්ද්‍රයන් ලැබීම නිසා මේවා කොහෙන්ද දැනෙන්නේ? ඒ පරිබාහිර ධාතු රූප ධාතු වලින් 10 සිට අවුරුදු 18 20 දක්වා යන්තම් රූප කොටස් නිර්මිත වූ ආනන්දයේ සියල්ලම සැදෙනේ බාහිර ධාතු වලින් මේක නමවන්නට නගේවන්නට බැහැ. ඒක අනාත්මයි කියලා සිතින් අයින් කරා. දැන් අවුරුදු 35 වයස අපි පටන් ගත්ත 35ටම ආවා. මේ 36 තත්ත්වයේ මේ ශරීරයේ පස්සේ අවුරුදු 20 සිට තිබුණු ශරීරය දියුණුවලා වැඩිලා. ඒ වැඩිමේ අන්තිශය තින්නේ පරිබාහිර ධාතු වලින්. එහෙමනම් මේ දැන් පවත්නා වූ මුළුැඳම මමද මගේද සියල්ල සිටින් අයින් කරන්න වන්නට බැහැ මේක මගේ. නිකමනාත්මය මේ රූප කොට අයින් කරන්න සිටින්න. මගේ රූපේ වගේමයි මේ සාධාරණ පිටන සියලුම සත් ධ්‍යානන්ගේ මිනිසුන්ගේ රූප ඒයි මේ වන්නට බෑ. ඒ අදහස දැන් හසුරවන්න. මුළු වෙස්සීම සිටිනා නම් යන්තාව රූප තියෙන සත්වයේ සියලුම සත්යන්ගේ රූප කොටස් ඒ සත්‍යයන්ට මේ වන්නට බෑ. ඒවා අනාත්ම වූ ධාතු මාත්‍ර පමණයි සියලුම සත්‍යෝ අනාත්මයි. දැන් විශ්ව දේශනා නම් මේ මෙහාටත් මේ විදිහට කරන්න. මේ හිස් බව පවතින්නේ සිත මත දැන් හිස් බව සිත මත පවතින ආකාරය දකින්න. සිත වටාම හිස් බවක් වඩනවා. හිස්වත් හිස් බව පවතින්නේ සිත වටා තියෙන අවබෝධය ඇති වෙන විට හිස් බව නොකෙනේ බව සිත පමණක් ඒකවන්නට ඕන. එසේ නොවුවා නම් හිස් බය සිත දැන් කරන්න. දැන් සිත පමණයි. මේ සිතත් අයින් කරනවා කියන සිතින්ම ඒකායන කරන අපට ගන්න සිතින්. දැන් ඊට වඩා ගැඹුරු හෝ හිස් බවක් දැනෙනවා. මොකක්වත් නැති සත්‍යයක් බඳු. අත්දැකීමක් මෙහිදී අත්දැකීම. මේකත් අයින් කරන්න. සිතින් අයින් කරන්න පුළුවන්. කිසිම සංඥාවක් ඇතයි නැතයි කියන්නට බැරි තත්ත්වයක් උද්ගත වෙනවා. පුදුම සාන්ත සමාධියක් ඇති වෙනවා මෙහි. හොඳයි අපි මේකත් සයින් කරමු. කොච්චර නිවී යාමක්ද කොච්චර සීතල වීමක්ද සීති භූතෝස්මේ විදුතෝ සීතලයි නිවිලා මේක සංකත ධර්මයක් මේ කියන්නේ මේ ධර්මයේ අනිත්‍යය මේක එම නිසාම අනාත්මයි අනිත්‍යයි මේක අනාත්මයි. මේ ධර්මයේ අනිත්‍යයි අනාත්මයි. මෙහිදී නිවන සිතට අරමුණයි. මෙසේ අරමුණු නොවන අය දැන් එකක් කල්පනා කරන්න අපි මොනවද කළේ කියලා. මේ රූප කොටස් සම්පූර්ණයෙන්ම සිතින් ඈත් කරලා දැම්මා. හිත ධාරණම නොවී ගියා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ හිත. ඒ සිතක් සියුම් කරලා සියුම් කරලා සියුම් කරලා සියුම් කරලා ඕලාරික ඕලාරික තත්යන් කප කපා කරමින් අන්තිමටම ගියා. අන්තිමට යමක් ඉතුරුනා සංස්කාර ධර්මයක් ඒකත් තයන් කළා නාමය නිරුද්ධ කළා. මෙන්න මේ නාම රූප නිරෝධයෙන් නිර්වාණය පිටට අරමුණු කරගන්න. නිවන අරමුණ වන්නේ කොහොමද කියන එක ගැන පරමකෝ අවබෝධයක් දැන් ඇති වෙනවා ඇති. දැන් අපි ඊළඟ කොටසට බලමු මේ දේශනාව වෙලා නන්නවා. මොලේ ගැන කතා කරන්න තියෙන්නේ වැදගත් කතා ටිකක් කියන්න තියෙනවා කාලය නම් ප්‍රමාණවත් නැහැ. කෙටියෙන් කරමු. අප මේ දක්වා ප්‍රකාශ කළේ පටවි දහස් කොටස් වලින් දහස් කොටස් 19 පිළිබඳ විස්තර. දැන් කතා කරන්නේ මොලේ මස්තරුන් ගාන. ශරීරයේ තියෙන සිත පිළිබඳ පවර්ණාව උටා වැදගත් මේ ඉන්ද්‍රිය. ස්නායු පද්ධතිය ක්‍රියාත්මක කරන ලබන ඉන්ද්‍රිය. ශරීරයේ සියලුම ඇතුලේ තියෙන වෙනත් ඉන්ද්‍රයන් පරිපාලනය කරන ලබන පරිපාලන මධ්‍යස්ථානය මේ මොලේ පැවැත්ම මොලේ ක්‍රියාවලිය ගැන හරි අවබෝධයක් ඇති වුණොත් අපට මේ ශරීර කෝඩුව තුළ මේ ක්‍රියා මේ සිටිනේ සිතන ක්‍රියා කරන පුද්ගලයේ නැති ආකාරයේ මේ ධර්මයේ මේක අනාත්ම බව පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන්. එම නිසා මොළය ගැන තරම කොහොම අවබෝධයක් තිබීම ප්‍රයෝජනවත් වෙනවා. මොළයේ පොත්පත් වල දැක්වෙන්නේ කුඩා මොළය, මහ මොළය කියලා දෙකක් වශයෙන් මේ කොටස් දෙකම මේ මත්තරණවා කියන වචනයට ඇතුල් වෙනවා. කුඩා මොළයේ හතපස්සේ පවතින අර උකුණු වල කියන කොටසාවේ ලොකු මොළයටම සම්බන්ධ වෙලා පවතිනවා. මේ මොළයේ නිර්මිතයේ තිබෙන්නේ ස්නායුමය ශරීරවලින් nerve cells වලින් ඉනි මතකිට වැලිට විදිහ රූපයක් පේනවා ඇතුළ දුඹුරු පාට මේ අලු පාට සුදු පාට මිශ්‍ර වූ පාටකලි තියෙනවා හරියට අර ඉස්සර කාලේ කොල්තෙල් හිඳිනකොට ගෙවල් වල පොල් ගාන හිඳාට පස්සෙ ඉතිරි වෙන කෑල්ලක් ඒ ගියාට පස්සේ ඒ අන්න ඒ වගේ පස්චා මොලේ කපනකොට තියෙනවා. මේ මොලේ ඉහළ කොටසක් මැද කොටසක් සහ පහළ කොටසක් තියෙනවා. මොලේ පහළම කොටසින් තමයි ස්වයංක්‍රීය වශයෙන් සිදුවන ක්‍රියාවලියන් පාලනය කරන ලබන්නේ. අපි ගන්න හදන හුස්ම වල ආවේගය එක කොච්චර දිගද කෙටිද කොයිතරම් ඉක්මනට ගත යුතුද හදවතේ ගැටන පරිසරන් වේගවත් වෙනවාද කෙටි වෙනවාද මේ ආදී වශයෙන් ස්වයංක්‍රීය වශයෙන් සිදුවන ශරීරයේ උෂ්ණත්වය ආදී ස්වයංක්‍රීය වශයෙන් සිදුවන දේවල් මේ ස්වයංක්‍රීය වශයෙන් සිදුවන ක්‍රියාවලියන් පරිපාලනය කරන්නේ මොලේ ඒ කොටසින්. ශරීර මෙලේ මැද කොටසක් තිබෙනවා. ඒ මැද කොටසින් තමයි මේ ශරීරයෙන් සහ අපගේ ඉන්ද්‍රියන් තුළින් ඇතිවෙන පණිවිඩයේ ඉහළ කොටසට යොමු කරන්නේ. අපේ ශරීරයේ හැම පුරාම තියෙනවා සෙන්සර් නර්ව්ස් කියලා කොටසක්. මේ ස්නායු පද්ධතියක් ඒ තුලින් අපට දැනීම ඇති කරනවා. ඈතන නාසයේ දිගේ ශරීරයේ තුලින් මේක ආකාර දැනීම අපට ඇති කරන ඒ වගේම වෙන්නේ ඒ මොලේ තියෙන මැද කොටසට ඒ මැද කොටස ඒ පණවිඩයේ මොලේ තියෙන ඉහළ කොටසට යොමු කරනවා. සෙරිබල් කෝටෙක්ස් කියලා එක දෙන්නේ කියන සිංහල වචනයක් මාදන්නේ. අන්න ඒ විදිහේ තම අපට සිතන්නට පුළුවන් වන්නේ ක්‍රියාත්මක කරන්නට පුළුවන් වන්නේ සීලන ගැනීමට පුළුවන් වන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ මගේ ආත්මය සිතනවා මම සිතනවා කියලා. සිත මගේ කියලා. නමුත් මේ මොලේ ක්‍රියාවලිය තුලින් සිදුවන යාන්ත්‍රික ක්‍රියාවලියක් තමයි චිත්ත ආවේගයක් පහළ වෙන්නේ. හරියට මේ කාන්දමක් වටා සම්පකණ්ඩියක් ඔතලා ඒ කාන්දම කෑල්ල වටේට හයියෙන් කරකවන්නට හැදුවොත් කැරකම විශේෂ ශක්තියක් නේද ඒක ඉතිේ සිදුවන දෙයක්. අන්න එදෙකින්ම මේ මොලේ තියෙන කර්ම කොටස් තුළට ඔක්සිජන් වායුවේ නිදාවනය ගියාට පස්සේ ඒ සියුම් දෙස්ීමක් ඇති වෙනකොට චිත්ත ආවේගයක් ඇති වෙනවා. මේ මොලේ තියෙන කයල සමහර වැඩිදුර පාට නැත්නම් අලු පාට සමහර කොටස් තියෙන අසුදු පාට. ඒ අලු පාට කොටස් වලට නර්ව් සෙස් කියන්නේ. සුදු පාට කොටස් වලට නර්ව් ෆයිබර්ස් කියනවා. TC කියලා අපි කියන්නේ ඒකට වචනයක් නැහැ මේ මේ අලු පාට කොටස් සුදු පාට කොටස් වලින් බැඳලා තියෙනවා. මේ දෙකම එකතු වුණාම ඒවට නියුරෝන් කියලා අපි ප්‍රකාශ කරනවා. මේ නිවන වන කොටස් ලක්ෂ 20කට වැඩිය, දස ලක්ෂ 20කට වැඩිය මොලේ පුරා පවතින. ඒ ඒකත් වඩා වැඩි ප්‍රමාණයක්. ඒයින් අපි ප්‍රයෝජනයට ගන්න ලබන්නේ ලක්ෂයකට එකක් වගේ තාම සුළු කොටසක් පමණයි. මොලේ තියෙන ප්‍රයෝජනයට ගත හැකි කොටස් වලින් අපි ප්‍රයෝජන ගන්න ඒ සාම සුළු කොටසක් අනිත් සියලුම කොටස් අක්‍රීය ලෙස පවතිනවා. මේ මොලේ ඉහළම කොටසට පණිවිඩ ලැබුණාට පසුව අපගේ පසුගිය අත්දැකීම් සහ අපගේ මතක සටහන් මත මේක ආකාර තීරණය ගන්න. කොයි විදිහට කටයුතු කළ යුතුද? කටයුතු කළේ කටයුතු කරන්න හොඳ නැද්ද? මේ ආදී තීරණ ගන්නේ මොලේ ඉහළ කොටසේ තියෙන ඒ අර සංකේතයේ සෙරිබල් කෝඩෙක්ස් කියන කොටසින්. මේ මොලේට විශාල ප්‍රමාණයක් ඔක්සිජන් වායුවක් අවශ්‍යයි. රුධිර තීරණ රුධිරයක් අවශ්‍යයි. හදවතින් නිකුත් කරන දේවල් සිය පහෙන් එකක් පමණ මොළයට ඇවිල්ලා. යම් කිසි විදියකින් මේ කයල කොටසකට මේ ධාවනීය ඥාන නැතර වූ අපට හිතන්නට බෑ. මේ කයල කොටසකට බලන මේ සම්ප්‍රය දෙකක් නැතර වුණත් ඒක හිතන්නට බෑ වෙනවා. බාහිර අමනුෂ්‍ය වදුර වෙන අවස්ථාවදී මේ මූලික කොටස් තේරීම තුළින් මේ දේ ධර්මයේ අත්‍යක වෙන නිසා කෙනෙකුට හිතන්නට බැරි තත්ත්වයක් උද්ගතවන්නත් පුළුවන්. මේ වේදාවනේ විනාඩි 5ක් පමණ නතර වුණොත් මොලේ ශරීර කියන්නම නැහැ. ඒ මේ වේදාවනේ නැති ශරීර නැරියන. ඊට පස්සේ ඒ ශරීර වලින් ක්‍රියාත්මක වන ශරීර කොටස ක්‍රියාත්මක කරන්න බැහැ. මේ මගේ ආත්මය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන් කියලා අවබෝධයක් දීමටයි අපි මේ සුදු ඊටාම අයන්නේ විස්තරයක් කරන්න මොලේ පිළිබඳව. මේ මොලේ තියෙන ඉස්සරහම කොටසට සංකල් ලෝබ් කියලා කතා කරනවා මේ නළල පස්පස් ඉතිරි නළල පස්පස්ෙන් තියෙන කොටසට නිශ්ශබ්ද කොටස කියලා සමහර පොත්පත් වල දැක්වෙන සයිලන්ට් කියලා. ඒක මේ කොටස තුළින් තමයි අපේ තියෙන ගතිගුණ තීරණය වන්නේ. අවංක භාවයේ, සත්‍යවාදී භාවයේ, ඒ වගේම සීලවන්ත භාවයේ, ගුණවත් භාවයේ මේ ආදී දුසක් ගුණධර්මවල හඳා පැන මේ ශෛලවල මේ මොලේ ඉස්සරහා කොටසේ තියෙන ශෛලවල යථාපරිදි ක්‍රියාකාරීත්වය මතයි සිදුවන්නේ යම් හේකින් මේ ශෛල කොටස් ස්වාලදීනෙන් හෝ රෝග පීඩා සැදීමෙන් හෝ කවදා හේතුවක් නිසා හෝ විකෘති භාවයකට නැත්නම් හරියට ක්‍රියාත්මක නොවන සත්‍යයකට පත්ව හොත් ඔහු මන්දෝත්සාහය වෙනවා නැත්නම් ඔහු නිවිදිය නැති කුසලයේ බවට පත් වෙනවා ඔහුගේ ගතිගුණ කෞස්තර තත්ත්වයටපත් වෙනවා මේ කොටසට යම් කිසි හානියක් සිදු වන මානසික රෝග පවා ඇති වෙනවා. ඒ මානසික රෝග ඇතිවීමට මේ මොලේ අනිත් කොටස් වලින් සමග තියෙන සම්බන්ධය කැදී ගියොත්. එතකොට මේ මොලේ අසුපස යට කොටස දෙලිබලම් කියලා කතා කරන ඒ කොටසින් තමයි මාංශ පේශී ශරීරයේ ක්‍රියාත්මක කරවන ලබන්නේ. මස්තිෂ්ක ක්‍රියාව ඒකත් ස්නායු පද්ධතිය තුළින් ක්‍රියාත්මක වන දෙයක්. මේ මොළයේ කණිඩ ගියාට පස්සෙ ඒ මොළයේ විසින් කණිඩ යවනවා ඒ මානසික ක්‍රියාත්මක කරවීමට මෝටර් නර්වස් කියලා ඒවට කතා කරන්නේ කියන්නේ ඒ ස්නායු මගින්. ඊට පස්සෙ ඒ මාංශ පේශී වල තියෙන ස්නායු තුළින් ඒ මාංශ පේශී ක්‍රියාත්මක වෙනවා ඒ ස්නායු වලට සිම්පතටික් නර්ව් කියලා ඉංග්‍රීසියෙන් වචනයක් කතා කරනවා. ඒ මාංශපේශී වල තියෙන ශක්තිය අවස්ථාවෙන් යන මාංශපේශී විශ්ල කරන මේකට විවේකයේ දෙන්නේ පැරාසින් ප්‍රතික්‍රියාව තියෙන ඒ කොටසින්. මේ අභිධර්මයේ උගන්වනවා චිත් පහළවන්නේ ඔක්කොම හදවත ඇතුළු කරගෙන කියලා. මේක සත්‍ය සම්පූර්ණ සත්‍ය කතාවක් නෙවෙයි. හදවත ඇතුළු කරගෙන පවතින්නේ භාණ්ඩ සිත ධ්‍යාන සිත ඵල සිත් වැනි සමාධිමත් අවස්ථාවල පවතින සිත් පමණයි. සියලුම ක්‍රියාකාරී සිත් ඇතිවන්නේ මොලේ ඇතුළු කරගෙන. අභිධර්මයේ කොයි ආකාරයෙන් තිබුණත් අපි කායෝප වශයෙන් ගන්න කතාවක් නේ කියවේ අත්දැකපු කතාවක් කියන්නේ. අන්ද මන්ද නෑ මේ මෝඩ ශ්‍රද්ධාව මේවා පිටමතනේ සබා ගන්න සුදුලෙක් නෙමෙයි මම ඒකයි මෙතන ප්‍රකාශ කළේ. අර මානසික තේරීම් තුළට මෝටනස් වලින් මේ ස්නායු පද්ධතිය තුළින් සංඥා ප්‍රමියාට පසු මේ මාංශ පේශීන් ක්‍රියාත්මක වෙනවා. මාංශ පේශීන් ක්‍රියාත්මක වෙන ස්වરૂපයක් තියෙනවා ක්‍රියාත්මක කරන ආඥාවක් නෙමෙයි. අභිධර්මයේ වෙන කොට තියෙන්නේ චිත්ත කිරිය වායෝ දහතේ මේ ඇඟපසම ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා සත්‍ය වන්නේ ස්නායු තුළින් ඒක ක්‍රියාත්මක කරනවා කියන එකයි. අපිට කොතෙක් හිතක් තිබුණත් හිතන්නට මේ විදිහට ක්‍රියාත්මක කරන්නට ඕනේ කියලා එක එක ශරීර කොටස් ගැන හිතුවත් මේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක නොවනවා නම් ඒ කොටස් ක්‍රියාත්මක කරන්න බෑ. උදාහරණයක් අපේ ඇඟි කොටස් කියලා හිතන්න. ඇඟේ දෙපාරේ හිතනම් කකුල වර්ණ තිබෙනවා. ඒ කරා ගමන් කරන ස්නායු කැපිලා හරි පිටිලා හරි විනාශ වෙලා තියෙනවා නම් මොළේ හා සම්බන්ධ වූ ස්නායු වල ඒ සම්බන්ධතාවය කැටි ගොස් තිබෙනවා නම් කොතෙක් අපි පිටුවත් ඒ ඇඟිලි අපිට දිගහරින්නට බෑ. චිත්ත ක්‍රියාව ධාතුවට පැත්තකට යන්නට තිබෙනයි. මා දන්නවා මොලේ ඔපරේෂන් එකක් කරපු ළමයි අපගේම නෑදෑයි හරි හොඳට කතා කරන්න පුළුවන්කම තිබුණ ආස්තය දිගහරින්න ගමන් කරනකොට කර්මයේ අර මොලේ තියෙන සෛල කොට ස්නායු කොට සුවාද වීම නිසා කතා කරන්නට ඕනෑකම තියෙනවා කතා කරන්නට බෑ. අත්පය විහාරින්නට ඕනකම තියෙනවා. විහාරින්න හදනවා. අනේ විහාරින්නට බෑ. මේ විස්නාය පද්ධතියේ ක්‍රියාවලිය නතර වී ඇති නිසා. මේ නිසා මේ චිත්තකීය වායෝ ධාතුවට අමතරව ඉතා වැදගත් ධර්මයක් වන්නේ මේ මොළයේ විසින් පාලනය කරනු ලබන ස්නායු පද්ධතියයි. අප සිතනවා සිතනවා සිතනවා මගේ ආත්මය සිතනවා කියුවට මොළයේ තියෙන මොළයේ තුළ පවරන සෛලවල ක්‍රියාවලියක් තුළින් ජනිත වන ආවේගයක් මේ හිත කියන්නේ. අපට ඕනෙ විදිහට පවතින ධර්මයක් නෙවෙයි ඒක බල දෙකක්. අප ක්‍රියා කරනවා මගේ ආත්මය කටයුතු කරනවා කියලා අපි හිතුවට ඒක මොලේ ක්‍රියාකාරීත්වයේ මත සිදුවන දෙයක් එක්කත් හේතුඵල දෙයක් ආත්මයක් නෙවෙයි. මේ මොලේ ශරීරයේ කුඩා මොලේට සම්බන්ධ වෙනවා කුඳුනාරියෙන් හරහා යන සුසුම්නාරිකාව. මේකට ගැටුම්ම වාගේ තියෙනවා තර්මස් කියලා ග්‍රන්ථියක්. ඒකටම අනුබද්ධව තව ග්‍රන්ථියක් තියෙනවා හිපොතර්මස් හරි හයිපොතර්මස් හරි කියලා ග්‍රන්ථියක්. අපිට යම්කිසි වේදනාවක් දැනෙනවා නම් දැනෙන්නේ මෙන්න මේ තර්මස් කියන ග්‍රන්ථිය තුළ තියෙන ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය නිසා. මේ වේදනාව මම නම් මගේ ආත්මය නම් වේදනාව විඳින්නේ මගේ ආත්මය නම් නිවිඳන වේදනාව නැති කරන ওই ඩෙලොවිඩ් වෙන බෙහෙත් වර්ගදී බෙහෙත් දීපු ගමන් අර වේදනා නැමැති ආත්මය නැති කරලා දාන මේ නිවිඳන බෙහෙත් ඉහිල්ල වැඩ කරන්නේ ඒකාගේ මේ මොලේ තියෙන තල්මස් කියන කොටසට අපි නොඑක් චිත්ත ආවේගාවන් පසු උද්දීප කර ආන්දමින් කටයුතු කරනවා ඉමෝෂනලි වැඩ කරනවා කියන්නේ මේ ඔක්කොම තත්යන්නේ ආවේග කරසත්‍යං උද්ගතවන්නේ අර කයිපතල්මස් නැත්නම් එකතල්මස් කියන කොටසේ තියෙන ස්නාය පද්ධතියේ ක්‍රියාවලිය නිසා. අපි නිදාගෙන සිටින අවදි වී සිටිනවා. නිදාගෙන සිටින්නේ ඒ තල්මස් නිකතල්මස් කියන කොටසේ තියෙන එක්තරා සෛල කොටසක් මගේ. ඒ ස්නාය පද්ධතිය තුළින් නිදි පෙරෙද්දෙන විට ඒ ස්නාය පද්ධතියේ ඒ කොටසටයි ඒ නිදෙස් යොමු කරවන්නේ. අවදි කරවන්නේ ඊට පරස්පර විරෝධී ඊට පස්ස අනිත් පැත්තෙන් තියෙන ඒ සල්මස් ගන්තියේ තියෙන ස්නායු වලින් අපි හිතනවා මේ ආත්මය මේවා කරනවා කියලා සත්‍ය වශයෙන් මොකද්ද සිදුවන්නේ කියලා. මුලේ ක්‍රියාවලිය දෙස හරියට බලපුවම ආත්ම සංඥාවට හිතින්නට තැනක් නැතුව යනවා. මොලේ පසුපසම කොටසේ යටට වෙන්නට තියෙනවා කොටසක් අපේ සිහි වටන තැන්පත් වී තිබෙන කොටසක්. මෙන්න මේ කොටස තේජනය කිරීම තුළින් අපගේ පසුගිය අත්දැකීම් අත්දකින්නට පුළුවන් සමාවේට පසුගිය ආත්මවල මතක සටහන් පවා සිහිපත් කර ගන්නට පුළුවන්. ඔය සිතුනටිසම් වැනි කත්වලදී මම දැන් මෝහණය කරන අදහෝරේට සිංහලෙන් කියන්නේ හරි වචනේ නම් ඒක නෙවෙයි. මේ ඒ ඒ තත්යේදී පසුගිය ආත්ම පවා දැනගැනීමට මතක සටහන් අවදි කරවීමට හැකියාව අත්දී තිබෙන්නේ ඔන්න ඔය කියපු ඒ කොටසේ ක්‍රියාවලිය තුළින්. අපේ කායික ක්‍රියා වේගෙන් ක්‍රියාත්මක වන්නේ හිමින් ක්‍රියාත්මක වන්නේ ඔක්කොම මේ මොළයේ පාලනය තුළින් සිදුවන නිසා ශරීරය තුළ යම්කා කොටස් තියෙනවා නම් ඉන්ද්‍රිය ධර්මයේ සියල්ලම මොළයේ විසින් පාලනය කරනවා මේක අමතර ඉතාම වැදගත් ග්‍රන්ථයක් තියෙනවා මොළයේ පිටුවිතරි ග්‍රන්ථය කියලා හරියටම මේ ඇස් දැන දෙක මැදින් අපි කෙනින්ම ඉරක් ඇතුළට ඇතුළට නලලේ ඉඳලා කවර කච්චකට අඟල් දෙක තුනක් එහාටද නැවත ඒවත් කරනකොට ඒ ඉරිවල් දෙක එකතු වෙන තැනයි මේ පිටුරුද ගන්ධය පවතින මොළේ නැහැ. ඊටාම සියුම් ගන්න කුංචි ගන්ධයක් නමුත් මුළු ශරීරයේ ක්‍රියාවලියම සඳහා පවතිනවා ඒ ක්‍රියා ඒකෙන් ගලන හෝමෝන මත. තයිරොයිඩ් ඇඩ්‍රිනල් වැනි එන්ඩොක්‍රිනල් ග්ලෑන්ඩ් කියලා කියන වචනයක් මේ කියොත් නැති ග්‍රන්ථි. මේ ග්‍රන්ථි ඔක්කොම පරිපාලනය කරන්නේ මෙන්න මේ පිටිවිද ග්‍රන්ථියමයි. ඒකට මනුගත උපයින් ග්‍රන්ථය කියලා තව එකක් තියෙන ඉතාම සියුම් එකක්. ලෝකයේ විද්ධිකාර්ය කරන විට ක්‍රියාත්මක වන්නේ කොන්න ඔය කොටසයි. පයින් ග්‍රන්ථය කියන කොටසයි. මේවා නිදාගෙන සිටින ග්‍රන්ථි. සෛලවලින් මොලේ සෛලවලින් ලස්සෙන් එකක්වත් අපි පාවිච්චි කරන්නේ අනිත් ඒවා ඔක්කොම නිදාගෙන. මේ මොලේ සෛල ගැන අවබෝධයක් මොලේ ක්‍රියාත්මක වීම ගැන අවබෝධයක් ඇති වෙන විට අපේ ශරීරය තුළ මේ සිදුවන ක්‍රියාවන් සිදුවන්නේ කොයි විදිහටද මේ වසත්ය වශයෙන් ආශ්‍රයක් විසින් කරන දෙයක්ද එහෙම නැත්නම් යාන්ත්‍රික ක්‍රියාවලියක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙනවා ඒ නිසායි අපි මේ කුලියම් වචන දෙකක් ප්‍රකාශ කළේ මේ මොළයේ කොටස් අරලාගෙන සමාධිය දින කාණයට පුළුවන් ඒකත් එක්ක මෙයා මමපත් කරනවා දැන් අපි සමාධිය වඩන්නට පුළුවන් කියලා තියෙන්නේ සිත මාර්ගයෙන් සිතම දමනය කරගන්නේ හිත දමනය කරන හිත දමනය කරන සමාධිය වඩන්න උත්සාහ කිරීමක් තමයි බෞද්ධ ආගමේ භාවනා කරන්නේ. මේ යෝගීන් අතර තියෙන ශරීරයේ රූප කොටස් කල්ලාගෙන හිත දමනය කරන සමාධියෙන් ඇති කරන භාවනා කරනවා. ඒක සිතම අල්ලාගෙන සිතින්ම සිතම අල්ලාගෙන හිත දමනය කරන්න යනවාට වඩා ඉතාමත්ම පහසුයි. ඔක්සක් ජනසයිටිස්ට් සෙන්ටර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ අනුලෝම කොටස් කල්ලා කරන භාවනාව. අපි මේ අය එවැනි එක් භවනා ක්‍රමයකට යොමු කරනවා ඒ තුළින් දැනෙන මතක කරලා පෙන්වීම සඳහා. දැන් කාලේ ඉක්මන ගිය නිසා අපි තා සිටින මේ මොළයේ කොටස් භවනාවට නගමු. මේ සුළු අවබෝධය දැන් ඇති. අත්ථේනසං කායේ මතිතේ දං පතේ ධාතු අවධානය යොමු කරන හිතේ මොළයට මෙන්න ඒකාරයේ වේදේ මුලය නම් මොක්කත වේදා කුත සක්නත මුලය වතා ඇති දල දුවද පත වේදා කුත සකේ මුලය තීතාං ඇති විසුන් කබලද පත වේදා තුමාත්‍රයකේ නියවතා ඇති සමද පතරි ධාතු කුසසකි සමීපේසා ඇති කෙසිඳ පතරි ධාතු මාසිතයති සියල්ලම ධාතුවකින් ලැබෙන කුසත් පතරි ධාතුවක් අමත් පතරි ධාතුවක් සිත්බලත් පතරි ධාතුවක් මොලේ නැති යටි දලපුවක් පතරි ධාතුවක් මොලයක් පතරි ධාතුවක් පඨවි ධාතු රැය සත්‍ය වශයෙන් මොළය සියා දෙයක් නැත මොළයට මොළයයි කියන බව හෝ පඨවි ධාතුයයි කියන බව මොළය නොදන්නේ මේවා සංඥා පමණයි මොළය සමාධි සබල මත සීතා ඇති බව හෝ සිතින් සබල තමා තුළ මොළ යසීතා ඇති බව නොදන්නේය. මොළයේ සිදුවන ක්‍රියාවලියන් ලෙස සිදුවනත් මොළයේ උදා ගන්නවා. කොම්පියුටර් එකේ නොයෙක් දේවල් තිබෙනා නම් කොම්පියුටර් එකේ සිදුවන දේවල් සිදුවක් ඉහි සිදුවන බව දන්නවා. එලෙසින්ම මේ මොළයේ ක්‍රියාවන් එලෙසින් සිදුවාට මොළයේ ඒ කිසිවක් දන්නේ යාන්ත්‍රික ක්‍රියාවලියක් පමණයි. මේන මොළයේ ඇති සෛල යම් අනෙක් සෛල කොටස් වලට නෑදෑයන් මෙතිස රාමුවන්නේ මෙන සෛල කොටස් දෙන් දෙන් ඕම දහතු මාංශ සමනේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. සෛල නිරෝ සෛල තමයි සම්බන්ධ වෙලා තියෙන නම් සෛල ඒක වෙනම දෙයක්. ඒ සම්බන්ධ වෙන්නේ ලක්ෂ 200කට වැඩි තියෙනවා. ඒකත් වෙනම දෙයක්. හතරක් දෙකේ දැනෙනවා. මුමන් මොඩේ දන්තරයම වෙනස්න දරන අනිතිකෝ ධර්මයති දැන් ක්‍රමයක් ආසා නම්බලේ තියෙන ඔක්සිජන් වායුව වෙනස් වෙනවා ඒකට අනුකූලව මොළයේ සෛලක් වෙනස් වෙනවා ඒකේ නියුවත් එහි තියෙන සියලුම රූප කොටස් නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි පවතිනවා මේ මොළයේ තියෙන අනන්ත ප්‍රමාණ දුක් හැදෙන්නේ මෙලෙස කියනවා සමහර විට මොළයේ පිළිකාරම රෝගයක් තියෙනවා මොළයේ පදබල වේදනාවක් වෙන රෝගයක් තියෙනවා උම්මාද වෙන රෝග තත්යන් මොළයේ තුලින් ඇති වෙනවා සිත් මගේ කුකුරන් සමාන බඩබඩ වේදනා විඳින නේකාකාර රෝග වලට බඳින්න මම මොලේ සපක් ගන්නට බෑ ඒක සාන්තේම දෙක. මේ මොලේ ආත්මයක් වන්නට බෑ පතේ දහස මාත්‍රයක් පමණයි කියන්නේ. ඒක ධාතු කොටස් තියෙනවා. ඒ චෙත් ධාතු කොටස් පටවි ධාතු වලට සිදෙන බව මොලේ තියෙන පටවි ධාතු දන්නේ නැහැ. මේ පටවි ධාතුව පටවි ආදී ධාතු මාත්‍යයෙන් මොලේ ආත්මයක් නෙවෙයි අනාත්මයි මොලේ කියලා සත්‍ය වශයෙන් නැති නිසායක සෝන ධර්ම සිත් ධර්ම මොලේ තුලින් සිත් දැනෙනවා මොලේ තුලින් මේ ශරීරය පාලනය වත්තේ කිසිවක් මොලේ දන්නේ නැහැ සම්බන්ධයෙන් පහළ යම්තා සිටුවේදී පවතින ආනන්ද වේවා නාම ධර්ම මොලේ රූප කොටසක් රූප ධර්මයක්. මේ මොලේ පහළවන්නා වූ සියලුම සිටුවේදී ක්‍රියාකාරී සිටුවේදී භාවනාවකට පත්වන විට නැති යන එවිට මේ ක්‍රියාකාරී සිටුවේදී ආත්මන හේයාත්ම භාවය නිරුද්ධ වෙනවා. ක්‍රියාකාරී සිතුවිලි ඇති වෙනකොට බාහිර සිත නැති වෙනවා. බාහිර සිත මම නම් ක්‍රියාකාරී සිත නැති ඇති වෙන විට බාහිර සිත නැති මම නිදුල් යනවා. එහෙමනම් ඒ චිත්ත පරම්පරාවේ මම තියාගන්නට කිසිවක් තේසන්නේ නැහැ. මේ සියලුම සිතුවිලි භාවනිකට සහ ක්‍රියාකාරී සිතුවිලි මම නම් මගේ ආත්මය නම් සිතුවිලි සියල්ලම ඇති වී නැති වී නිරුද්ධ වී යන එක ආත්මය කියලා ගන්න දෙයක් නෙමෙතුම නිරුද්ධ වී යනවා. මෙහිදී නාම රූප වෙනසන පළවෙනි නාම රූප වෙනසනට වඩා වඩා ගැඹුරු සමාධියක් ඇති වෙනවා. මෙන්න මොලේ මොලේ මොලේ මොලේ කියලා රූප කොටස බලන්න. මෙන්න ඒක හා සම්බන්ධව ගැඹුරු ප්‍රඥාව පිට කියලා හිතට දෙස බලන මාගේ මාර්ග බලන මේ දෙක දෙකකට පිටින් ඈත් කරන්නේ. සමාධිමත් එකක් ඇති වෙනවා. සමාධියක් ඇති කෙනෙකුට නම් ගැඹුරු සමාධියක්. අන්න ඒ සමාධිසිත කොන්දේට පිළිවෙල වසකම දෙන්නේ. ප්‍රමාණිකෝලව කොන්දේට පිළිදී ඉහළට ඉහළට ඒ සමාධිසිත දෙනන්නේ උකුණවල ප්‍රදේශ දක්වා. කුඩා මළුවේ සම්බන්ධ වෙන තැන දක්වා. සම්මානිකා කුඩාමලයට සම්බන්ධ වෙන තැනක් තිබෙනවා එතන දක්වාම සමාධිහිත පොදු වැඩ පිළිවෙලට කොට කීිත ක්‍රමයේ නිහඬ පිළිවෙලට ගෙනියනවා පොදු වැඩ පිළිවෙලේ සත්‍ය වශයෙන් හා ක්‍රියා පිළිවෙලින් ගමන් කරන ස්නාව පද්ධතිය තුළ මේ ගන්නට ඕන කුසනාව පිළිවෙල වැඩි අනුස්ථාන කරන මගේ සිිතේ ශරීරයේ ස්නායු ක්‍රියාවලිය දේවා. ස්නායු ක්‍රියාවලිය දේවා ස්නායු ක්‍රියාවලිය දේවා. අය සහල් කරන සිිත සහල් කරන මොනවද ගන්නද? දැන් කියන්නේ. අය සහල් කරන සිිත සහල් කරන මොනවද ගන්නද කියන්නේ? අන්තෝපේන කායසිතය සහල් කරලා කිසිවක් නැතිව ඒ සමාධි පිට සිතනාවේ සිතනාවේ මෙලෙසට මෙලෙකට දක්වා ඉහළට එන්නේ නැහැ. ධර්මයේ සම්බන්ධ වූ ධර්මයේ සිතුනා සිතුන් කපා හරින විස්කනස්සයි. කුඩාමලින් ලොකුමලේ කියන ලංකා සම්බන්ධ තිබෙන සම්බන්ධතාව තිබෙන ඒ සියල්ලම එලෙසින්ම කතා කරනවා. ගමන් පවත්නා වූ සිට උදාමලය අතුලතම ගොස් තබන්න. දැන් ධන සලවලකට වැටුණාසේ මහා ධන සලවලකට පත් වී සිට තමා පවත්නා පත්යෙන් දැනවත් දකින්නට පුළුවන්. මහා ධන සලවලක් සිට මේ රූපේ මා කියන සම්පේ නම් එනවා. ධන සලවලක් නැද දෙමින් මාත්‍යයක් පවතිනවා. මේක රූප කොටස් හදලා කරතු රූප කොටස් ඇතුළු කරගෙන වැඩ සමාධියක් සිතා සිදු කරගෙන කරතු සමාධියක් නෙවෙයි ධන කලවර නැදෙන්න ඒක දැනෙන සිට ඈතට ඈතට ඈතට ගෙනියන්නේ මුල් මුල් මුල් පහළව සිටි නිරුද්ධදී නිරුද්ධදී යන ආකාරය දක්වන මහා ධන කලවරක් තියෙන අය දැනෙන සිතක් තියෙන දැනෙන සිට එහාට එහාට එහාට ගෙනියනවා මුලදී මුලදී පහළව සිටි නිරුද්ධදී නිරුද්ධදී යනවා උරුමෙන් ඇතිතමී යනවා. මේ නිමියාම අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි. මෙහිදී නිවන සිට කරනවා. ඇති කරගත් සමාධිය මේ තුන්වත් ඇයට සිත පාදක කරලා කවදාවත් බදන්නට බැරි දෙයක්. ඒ තරම් ගැඹුරු තත්ත්වයක් ඇති කරගන්නට බෑ. දැන් අනහමාන කරන ආසන නිසා මේ දේශනාව මෙතනම කරන්න. මේ මොළේ ආශ්‍රය කරගෙන ඇති කරගත් මේ සමාධිය ඒකෙන් ලබාගත හැකි නිර්වාණය ලබාගත හැකි ආකාර රාශියක් තිබෙනවා. එකක් දෙකක් නෙවෙයි අපි මේ එකක් ධන සම්පූර්ණා දීමක් වෙයි මේවා පිළිබඳව දේශනා කරන්නට නොකරන්නට පිළිගන්නේ නැහැ සිටු මොකද හේතුව කලින් දවසේ මෙවැනි ධ්‍යානයක් අපි කෙනෙකුට කියලා දෙන අස්ථානික සමාධිය කියලා මානකට නම් කරන්නේ මලනම සමාධිය කියලා. ඒක කරන්නට කියන්නේ හේත් කියලා හෝ නිදාගෙන. නමුත් මේ පුද්ගලයා ඉඳගෙන කරා ඊට පස්සේ ශරීරයෙන් මැරෙනවා වගේ වැඩගෙන දිනනවා. අනිත් මේක බය වෙන බලාගෙන ඉන්නවා. මේ පුද්ගලයා අපිට නැගිටිලා ඉඳලා කියනවා අප දැන් අවුරුදු 25කින් 50කින් තරුණ වුණා අපේ ප්‍රබෝධය අපරිද ශක්තිය නිරෝධ භාවය ප්‍රතිබිලා යන්නට බෑ. දසලක්ෂයකින්වත් කෙනෙකුන් මේ භාවනා කරන ආදානට බෑ. දසලක්ෂයක් බවට භාවනා කරනවා කියන්නේ. මේ මොලේ ආශ්‍රය කරගෙන කරන ලබන භාවනාව අස්ථානික සමාධිය. පස්සේ පුද්ගලයා කියන මම අනුබද මෙහෙම නොගේන්නේ නැති අනෝ නැහැ කියලා. ඒ කතාවෙන් පස්සේ මම තීරණය කළා මේ විද්ධාගමෙන් පිට භාවනා කරමු කියලා දෙන්න කියන්නේ නැහැ. නමුත් ජීවනට ඉතාම සමීප ඉතාම සමාධියට ඉතාම සමීප භාවනා ක්‍රම. මේ අද අප නිකන් ප්‍රකාශ කළ අදහස් මනසකාර භාවනා ක්‍රම තුලින් සෝප කොටස් ආරම්භලා මේ සමාධිය ඇති කර ගන්නට පුළුවන් බව පෙන්වා දීම සඳහා ඒකාසන භාවනා ක්‍රමයක්. මේ පින්වත් අය මේ දක්වාම මේ පටවි දහතු කොටස් විස්ස ආශ්‍රයෙන් දහත් මනසකාර භාවනා කරන ආකාරය කියා දුන්නා. එහි පඨවි ධාතු පමණක් නෙවෙයි තියෙන ආපෝතේ ජෝවායෝ කියන සසු ධාතු තිබෙනවා. ඒ ධාතු හතරට බෙද බෙදා තුන් ලබන භාවනාව පස්වටයි කරන්නේ. ඊට පස්ව මේ ධාතු කොටස් ඉස්සෙල්ලා නිසා ආපෝ ධාතු 12 සහ තේජෝ 10 කොටසක් අල්ලලා ඊළඟ දවස්වලදී භවනා කර්මස්ථානය කියලා දීලා ඊට පස්ව මේ දේශනාව පවත්වාගෙන යන ලබන මේ දහස් විභංග සූත්‍රයට අනුව දහස් මනස්කාර භවනාව තුළින් තේලෝම රූපාව හතරේ රූපාවචර අරූපාවචර රූපාවචර තේලෝම ධ්‍යාන ලබා දීලා ඒ තුළින් නිර්වාණය පෙන්වා දීමට අදහස් කරන එම නිසා මේ පින්වත් අය ඒ පැත්තේ අද මේ දවසේ කියාගෙන භවනාව තුළින් අප කියපත් දෙකින් අත්දකින්න ලැබුණත් එදා ධාතු විභංග සූත්‍රයේ අනුව ඒ විස්තරය කරන විට හෝ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මේ භාවනා ක්‍රම තුළින් ලැබෙනවා කියන අපේක්ෂාව තුළින් මේ ධාතු මනසිකාර භාවනාවේ නිරතවන්න ඉතා හොඳින් කටයුතු කරන්න. විශේෂ තත්ත්ව පටන් මේ දක්වා කියන සියලුම කොටස් එක එකක් පාසා අරගෙන මේ ධර්මානුස්සාර භාවනාවේ නියමිත නැවත නිස්සවන්න ඒ තුළින් නාම සංඥාව ඇතික වෙනවා ඇති අනිත්‍ය බව සහ දුක්ඛ බව ඇති යනවා ඇති ඒ අනිත්‍ය දුක්ඛ නාම භාවය වැටීම තුළින් මේ නාම රූපයන් මේ පැවැත්ම මේ කාන්ත වශයෙන් දුකයි දුක කියන්නේ වෙන කිසිවක් නෙවෙයි නාම රූපයන් වීම පැවැත්මයි මේ නාම රූපයන් නැත්තා වූ නාම රූප නිරෝධ වන්නා වූ නිර්වාණය සාන්දයි කියලා අවබෝධ වෙලා ඒ නාම රූප නිරෝධය නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ හැම දිනාටම මේ භවයේදී හෝ කවර භවයකදී හෝ වහවා වාසනා ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සෑම දිනකටම නිවන් සුවපත් වේවා. දැන් කවුරුත් භාවනාවේ නිරතවන්නේ.